අති ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව මම දැන් මෙතන යනුවෙන් කයෙහි අරමුණ තබා සක්මන ඇරඹු වෙමි. ආරම්භයේ පටන් ඔහේ ඉබාගාතේ එහාට මෙහාට යන රූකඩයක්සේ ගමන් කරන්නේ අනදෙන්නෙක් නොමැති ඉබේ සිදුවන ක්‍රියාවලියක් ලෙසිනි. විටක බයිසිකලයක පැඩලය පාගනවාක් මෙන්ද තවත් විටක සිග්සැග් ගමනක් ලෙසින්ද දැනෙන අතර විටක එක පාදයක් කෙටිමෙන් නොණ්ඩි ගසමින් යන ආකාරයක් දැනේ. ස්වාමින් වහන්ස මේ ගමන් කරන අතරම পায় එසවෙන පොළවට තදවන ආකාරයත් වැලි චිරිචිරිගා පෑගෙන අයුරුත් එකම මොහොතේ අත්දකිමි. ඇතැම් විටක මුළු පරිසරය සමග හිත විශාල ආලෝකයක් තුල கிඳා බැස ඇති ආකාරයක් දකිමි. මේ ආකාරයෙන් දැඩි අවදිතාවයකින් සමාවෙන්න මේ ආකාරයෙන් දැඩි අවදිභාවයකින් විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. පර්යංක භාවනාව පර්යංකයේ හිඳගත් වහාම ශරීරය තුල මස්පිඩු නලියන ගොජ දමන ස්වභාවය මුලින්ම වැටහුණු අතර ක්‍රමයෙන් ශරීරය සංසුන් වී ආනාපානය ඉබේ වැටහුනේ දැනීමක් ලෙසය. අතරමඟදී දකුණු පායේ ඇති වූ වේදනාව නිසා ඒ දෙසත් ඉබේ වැටෙන හුස්ම රැල්ල දෙසත් බලා සිටියේ සමසිතිනි. පරයන්කේ අවසාන වනතුරුම මේ ආකාරයෙන් සිටීමට හැකිවිය. ඔබ වහන්සේ දරන අපමණ කැපවීම තවදුරටත් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. අරමුණු සඵල වේවා. ඔව් ඒකට වාඩි වෙලා ඉන්නකොට බාහිර අරමුණු බාධක කරදර මොනෝ ආවත් මම දැන් ඇවිදිනව නෙවෙයි මම මේ ඉඳගෙන ඉන්නේ කියන එක දැනගන්න පුළුවන් නම් ඒ තාක්කල් සතු කැඩලා නැහැ. ඒ කැල්ල ඒ තාක්කල් සතුටින් යන්න ඕන ඕනම දෙයක් හිතවිලි, වේදනා, සද්ද එකදාක නතර වෙන්නේ නැහැ. ඒක නතර වුණාට පස්සේ ආයෙසරයක් අර කයේ ඉන්න ඉරියවට දාපුවට පස්සේ කය ඇතුලේ සිටින දේවල් දැනේ. ඉතින් ඒ විදිහට නිකන් අර සක්මනයි පරියන්කයි දෙකේ වෙනස දක්නාසුලෝ තියෙනවනම් භාවනාව සාර්ථකයි කියලා හිතා ගන්න පුළුවන්. මේක රෙකෝඩ් වෙනවද? හොඳයි පියන්. ගරුතර ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව තුලදී මට ඔසවමි, තබමි, ඔසවමි ගෙන යමි තබමි මුල මැද අග සතියෙන් බලාගෙන දිගටම ගෙන යා හැක. අවට දේ දැක්කත් ඇසුණත් බාධාාවක් නැත. පර්යංකය එහෙත් ගරුතර ස්වාමීන් වහන්ස පර්යංකයට වාඩි වූ පසු සතියෙන් හිඳගෙන ඉහළ පහළට යන හුස්ම දෙස බලමි. එය වෙන්ව යන ආකාරය පෙනිනි. ඉහළ පහළ අඩු වැඩි නතර වී සල්ප වේලාවක් සිටීමද මගේ හුස්ම රැල්ල පෙනීම සහ එහි ශබ්දයද හොඳින් දැකීමට හැකිවිය. විටක හුස්ම රැල්ල සමග ශබ්දය අඩු වැඩි වීම බලා සිටියේදී පිටතින් ලැබුණු සංඥාවකින් ඇස් ඇරීමි. මම සතියෙන් සිටියත් මගේ වෙනස අවට ආයට දැනෙන බව වැටහිනි. අද දින දහවල් දාණයට පෙර මම පර්යංකේ වාඩි වී හුලං රැල්ලට හිත යොමු කළෙමි. එය ඉහළ පහළ හොඳින් බලා සිටින විට මගේ දකුණු පාදයේ වේදනාවක් දැනුණා. එය වේදනාව වේදනාව යයි මෙනෙහි කළෙමි. එහිදී මගේ දකුණු කකුලේ වේදනාව ගලාගෙන යන බව දැනුනි. එදෙස බලා සිටියේදී මම වටේට කැරකෙන බව දැනුණා. මෙය වේගවත් විය. පිටතින් ලැබුණු සංඥාවකින් මම ඇසෑර බැලුවෙමි. මෙම වේගයේ අවසානය දැකීමට සංඥාව නිසා නොහැකි විය. මෙසේ වීම මට ගරුතර සාමින් වහන්ස පහදා දෙන්න. මම නවක යෝගාවචරයෙක්මි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. ඔය මේ වගේ තියෙන සංසිද්ධ වල අතරමැද කඩාවැටීම් සිද්ධ වෙනවා. ඒක හිතලා කරනවද ඉබේ වෙනවද කියන්න බෑ. නමුත් පටන් ගන්නකොට නවක යෝගාවචරයට සම්පූර්ණ චිත්‍රය දැක්කන්න හම්බ වෙන්නේ නැහැ. දැක ගන්නා සුළු ප්ලාස්ටිකින් යන. අඩු ගානේ දැන් බලා ගන්න බැරි උනායි කියලා දන්නවනම් ඒකත් ලොකු දෙයක්. ඉදිරියට මේ වගේ වෙනකොට කලබල වෙන්නේ නැතුව මේක ඉවර වෙනකම්ම බලන්න ඕනේ කියලා මුලින් මුලින් වෙන වැරදි නිසා තමයි අපි ඉදිරියට එන්නේ සකස් වෙන්නේ. ඉතින් ආධුනිකයෝ හිතන්න නරකයි මුල සිට අග දක්වාම හොඳට මට පෙනී කියලා හිතුවට කමක් නැහැ වෙන්නේ ඒ මුල් මුල් අත්තරදී හරහා තමයි අපි ටික ටික ටික ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ ඔබ වහන්සේ දුන් අවවාදය පිළිගනිමි. තුනට පරයන්ක භාවනාවට වාඩි උනේ ආස්වාස ප්‍රස්වාස ගැන නොසිතා ඇඟට දැනෙන වේදනාවම සිතමි කියායි. නමුත් කිසිම වේදනාවක් නොදැනුනි. ආස්වාස ප්‍රස්වාසම දැනුනි. ඉන්පසු විනාඩි 15ක් පමණ ආස්වාස ප්‍රාස්වාස ගැන සිතූ විට එයද නොදැනී ගියේය. ඉන්පසු මා වේගයෙන් කරකැවෙන්නට පටන් ගත්තා. ඒ ගැන සිහිය පිහිටුවාගෙන සිටියා. පැයක්ම ගෙවි ගියා. දැස් අරිද්දිත් මාව දෙපැත්තට සෙලවේ. එයද දෑස හැර බලා සිටියා. විනාඩි 20ක් 25ක් එසේ තිබුණා. ඉන්පසුවයි ඇඟේ වරහන් තුල උරපතු හිස බෙල්ල වේදනාව පැමිණියේ. අද දිනද එසේම සිදු වුණා. ඔබ වහන්සේට නිර්වාණ අවබෝධයම ලැබේවා. ඔය ඔය ඇත්තටම පටන් ගන්න කාලේ වගේ නිකන් අකට විකට නැත්නම් කෝල ගති කෝඩු ගති ටිකක් මතුවෙනවා. හැබැයි දිගට කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒවා ඉතින් කරලම බය අරගෙන යන්න ඕනේ. ඉතින් ඒකේ වාසියට කියන්නේ මේ වගේ දෙයක් පුහුණු වෙන්න මරණ මොහොතේ කරන්න බෑ. වයසට ගියට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාට පස්සේ කරන්න බෑ. ඊට කලින් පුරුදු කරලා තිබුණොත් ලෙඩ වෙලාට ඕක ඇවිල්ලා උදව්කාරයක් විදිහට උදව් කරනවා. වයසට ගියාම ඕක ඇවිල්ලා උදව්කාරයක් විදිහට උදව් කරනවා. මරණ මොහොතට උදව් කරනවා. එදා කරන්න පටන් ගන්න වෙලාවදී බයිසිකල් අපදින් පුරුදු වෙනකොට වගේ වැටෙනවා, ලෙතනවා, එහෙට මෙහෙට දුවනවා. බැලන්ස් එක ගත්තට පස්සේ දෙයක් නැහැ. ඒ නිසා මේ කල යුතු අභ්‍යාස ටික පුළුවන් වෙලාවදී කරලා තියාගන්න. ඒ නිසා මුලදී මුලදීම කරනකොට මතුවෙන දෙයට අපි කියන්නේ කෝල ගති, කෝඩු ගති, නිකන් ඔමරි බාහන ගතියක් තියෙනවා. නැවත නැවත කරනකොට ඒක එච්චර දෙයක් නෑ නිකන් හරියට සභාවක ඉදිරියට කතා කරනකොට මුලදී මුලදී කෝල ගති, කෝඩු ගති තියෙනවා. පහු වෙනකොට ඒ කතා කිරීමෙන්ම නැති වෙලා යනවා. ඉතින් බුදුරජාණන් අපිට සඳහන් කරන්න පුළු පුළුවන් වෙලාවේ ඒ කෝල ගති ටික නැති කරගන්න කෝඩු ගති නැති කරලා අරමුණත් එක්ක මුහුණට මුහුණ දාලා ඉන්න පුරුදු කරගන්න. ඒ ඒ සිද්ධිය තමයි ඔය සිද්ධ වෙන්නේ. තෙරුවන් සරණයි ගරුතර සාමින් වහන්ස මෙය මා සහභාගී වන දෙවන වැඩසටහන් වාරයයි. ඔබ වහන්සේගේ ධර්ම දේශනාවලට නිතර සවන් දෙමින් සිත පිහිටුවීමට වෙර දරන්නෙක්. ලද උපදෙස් මත නින්දට අවදි වී සිහියෙන් බලා සිටී. සක්මන හා පර්යංක අත්දැකීම් ඊතා කෙටියෙන් දක්වමි. කලක සිට මෙම නිින්දත් නොනිින්දත් අතර සිටීම සාමාන්‍ය දෙයකි. සක්මනින් පසු පර්යංකයේදී සියලු අස්ති භංග වී බිඳි බිඳි යන අයුරු සාමාන්‍ය දෙයක් බව මෙම වැඩසටහනේ ලැබූ අලුත් අත්දැකීමකි. ශරීරයේ වායුවක්ව පවතින අතර තරමක් දුරින් අස්ති භංග වී විසිරී ගිය කොටස් දෙස සිහියෙන් බලා සිටිය හැකිය. හිස කයෙන් වෙන් වී කැඩී බිඳී යන අයුරුත් කිසිදු බියකින් තොරව අත්දැකිය හැකිය. ධර්ම දේශනාවලදී ධර්මයේ පමණක් ඇසී අවට නොපෙනෙන අතර යමක් දෙස බැලූ කලෙහි එහි කැඩී බිඳී යන අයුරු මෙයට කලින් අද්දුටුවකි. වරහන් තුල බාහිර ලෝකයේ වස්තුන් කය සීතල වායුවක් මෙන් පැතිරෙන අතර ක්‍රියාකාරීත්වයකින් තොරව පවතී. මෙම తත්වයේ තුල බියකින් තොරව බොහෝ වේලා ගත කළ හැකිය. සතුටක් හෝ දුකකින් තොරව ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. සසර දුකින් එතර වීමට මෙම කාර්යව්‍යද උපනිශ්‍රය වේවා. එදා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ඉටු කළ මෙහෙයම ඔබ වහන්සේගෙන්ද ඉටුවන බව ප්‍රකාශ කළහොත් එය නිවැරදිය. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. ඔ මේ විදිහට අපි ඇසුර ලබන නැත්නම් මේ සෝද වෙන්න හදනදී බොහෝ කාලයක් කරනකොට තමයි ඕක ඇඟට ඇටුවක් බහින්නේ. එහෙම නැත්නම් ඇඟට සිද්ධි වෙන්නේ. ඒ නිසා ඒ පළවෙනියෙන්ම වෙන ඒ ආසේවන නිකන් යන්තම් ඇසුරකට පේනවා. බැලුව ගමන් මේවා නිකන් බොඳ වෙලා යනවා වගේ පේනවා. නමුත් ඒක බොහෝ කාලයක් කරලා බලනද ඒකෙන් එන ප්‍රතිඵලය තමයි ඒ බිඳෙන දේවල් මත සැලසුම් හදන්න නැති වෙන්න පටන් ගන්නවා. ඉස්සෙල්ලා දකින්නක මේ අපි සැලසුම් හදන්නේ මගේ බිඳෙන දෙයක් මත. ඉතින් හදන සැලසුමත් බිඳෙනවා. අහන දෙයක් නැහැ. ඒක නිසා කියනවා කන්දේ ගෙදර නයිදේටයි කියන්නේ කැඩෙන ගෙවල් ඔබ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන්ගියදා ගෙට ගිනිලා තැවෙන්නේ. ගෙවල් හදපන් මේ සෙල්ලම් ගෙවල් බව දැනගන්න. ඒකේ එන්න මේ මේ හදන්න ඉස්සලම දැනගන්න ඕනේ මේක කැඩෙනවා. මගේ ගේ විතරක් නෙමෙයි ඒක කොයි එකක් කැඩනවා කියන්නේ. ඉතින් ඒ දර්ශනේ එනවනම් ප්‍රනිදි නැති වෙනවා කියනවා. ප්‍රනිදි කියන්නේ සැලසුම් හදන්න නැතුව යනවා. ප්‍රාර්ථනා නැහැ. එන දෙයට මුණ දෙනවා. ඉතින් ඒක එන්නේ ඒ දකින දකින දේ බිදි බිදි යෑම බාහිර අරගෙන හොඳ දෙයක් කියලා හිතාන කාලයක් කරනවා. එතකොට තමයි ඒකේ අර ඊගාව ආනිසංස වාරේ එන්න පටන් ගන්න. ඒ නිසා අදිෂ්ඨාන පූර්වකව මේ දර්ශනේ දිගට පවත්තා. අවසරයි ගරුතර ස්වාමින් වහන්සේ අවට පරිසරයේ නිහඬ බව අවට පරිසරයේ නිහඬ බව දත් වනසතුන් කෙමෙන් වනයෙන් එළියට විත් රැඟුම් දක්වමින් බියෙන් තොරනම් ඈතින් ඈතට යන්නාසේ පරයන්කේ වාඩි වී විනාඩි 20ක් පමණ ගත වීමත් සමගින් ශරීරයේ විවිධ වේදනාවෝ නැගී වෙනස් වෙමින් නැතුව යන්නේ සිහියෙන් ඒ දෙස බලා සිටිද්දීමය විවිධාකාර වූ ශබ්ද හා සිතුවිලි පොරකකා පෙරට ආවද ඒ කෙරෙහි ඇලීම් ගැටීම් වලින් තොරව අවදියෙන් බලා හිඳිමි. සියල්ලෙහි අස්තීර බව වැටහේ. මොහොතක් පාසා නාම රූප ධර්මයන්ගේ සිඳි සිඳි බිඳි බිඳි යන බව දකිමින් සිටින විට කාලය පියාඹා ගොස් පැය ඉක්මවන්නේ නොදැනීමය. හැම මොහොතකම සිහියෙන් යුතුව කටයුතු කළ හැකිය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සමගින් මේ බුද්ධ ශාසනයේදීම පතන බෝධියකින් නිවනම අත්පත් වේවා. ඔය දිගට පවත්තන්නේ සිද්ධි නිතර පවතින සතියෙන් යුක්තව උදේ නැගිට වෙලා ඉඳලා හැන්දෑවේ නිින්දට යනකම් තිත්තං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්දෝ ඒතං සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදමාව ඉඳගෙන ඉන්න කොටත් ඇවිදින කොටත් හිටගෙන ඉන්න කොටත් නිින්ද නැතුව සැතපී ඉන්න තාක් සති අදිෂ්ඨාන කරනවා නම් ඒකට බ්‍රහ්ම ජීවිතයක් කියලා කියනවා ඒතන් සතින් අදිත්තේය බ්‍රහ්මමේතං විහාරං ඉදව. ඒක කවුරු ළඟ හිටියත් තමන් හුදකලාවේ ඉන්නේ. තමන්ගේ සතිය තමයි දෙවෙන්නට ඉන්නේ. ඉතින් ඒක ඕන වෙලාවක් කරන්න පුළුවන්. ඒක තේරුම් කළ දෙන එක විතරයි මේ වගේ වැඩමුළුවක් අපි කරන්නේ. ඊට පස්සේ කියනවා එහෙම මේ සතිය දෙවෙන්න කරගෙන කොච්චර කාලයක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. ඒ තාක්කල් අපේ හිත කෙලෙස් වලින් කෙලසෙන්නේ නැහැ. බුදුමාකාර පිරිසිදුවක් තියෙනවා. තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්ස සක්මන් භාවනාව මේ වන විට සෑම මොහොතක්ම ගතවන්නේ හුස්ම සංසිඳීම තුලයි. සක්මන කරන්නේද එම සංසිඳීම තුලයි. අරමුණ දකුණ හා වම් යටිපතුලයි. નિરાයාසයෙන් සිදුවන සක්මන මෙනෙහි කිරීමකින් තොරව ඒ දෙස බලා සිටීමෙන් සිදුවේ. අතීත මතකයන් පැමිණ නැති වී යයි. ශබ්ද සිතුවිලි බාධා නොවේ. කම්පාවක් නැත. පරයංක භාවනාව මම මූල කර්මස්ථානය ලෙස වඩන්නේ ආනාපාන සති භාවනාව තුල නාසය අග දෙස බැලීමේ ක්‍රමයයි. හුස්ම සංසිඳීම නොවෙනස්ව ක්‍රියාත්මක වේ. අරමුණ වන්නේ සංසිඳීමයි. විටක නිදිමත ඇති වුවත් ඒ ගැන නොතකා සංසිඳීම තුලම සතිමත් වෙමි. අවදියෙන් සිටිමි. විටක සිත කොහේදෝ ගිහින් නැවත සංසිඳීම තුලටම පැමිණේ. ගිය තැන ගැන මතකයක් නැත. නාසයේ සිට නලල දක්වාද හිස ඇතුලෙන්ද තද වෙමින්, තෙරපෙමින් හිස් මුදුනෙන් ඉහළට ඇදෙන්නාසේ දැනේ. ඒ තුලද සතිමත් වෙමි. ඉහළට ඇදෙන తত্ত্বය ඇස ඇරගෙන විවිධ කාර්යයන්හි සතිමත් වන විට සේම ධර්මදේශනා ධර්ම සාකච්ඡාවලට සවන් දෙමින් සතිමත් වන සෑම අවස්ථාවකදීම සිදුවේ. වේදනා දැනීම, සිතුවිලි පැමිණීම අඩු වී ගියසයක් දැනේ. සමහර විටක අතීත මතකයන් හා ඥාතීන් පිළිබඳ සිතුවිලි චිත්‍රපටයක්සේ දකින්නාක් මෙන් මතකයට විත් නැති වී යයි. මේ කිසිදු විටක සංසිඳීම වෙනස් නොවේ. මේ මොහොත තුල සංසිඳීම ෂේම භූමියයි. සහනශීලී සාන්ත තත්වයකි. ජීවිතයේ ගත කරන සෑම මොහොතකදීම මේ සංසිඳීම අත්විඳිමි. පර්යංකය තුල සතිමත් වීමේදී ශරීරයේ තද වී ගල් ගැසී යයි. ඒත් මා සිටින්නේ සංසිඳීම තුලයි. සක්මන තුලදී පර්යංකය තුලදීද සමායනසංශ සක්මන තුලදීද පර්යංකය තුලදීද එදිනෙදා ජීවිතයේදීද සිදුවන කිසිදු සිදුවීමකදී කම්පාවක් නොවේ, බිය නොවෙමි, නොසැලී මුහුණ දෙමි. මේ වර්තමාන මොහොත තුල එළඹ සිටි සිහියයි. උපදේශ පතමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. ඔය tie විදිහට නොසැලී සංසිඳී ඉන්නවා නම් උපදේශයක් දෙන්න දෙයක් නැහැ. පොදුවේ කියනවා මේ සංසිඳී වැඩි කාලයක් පවත්වන්න කියලා. ජීවිතය කියන එක චිත්‍රපටයක් නම් ඒ චිත්‍රපටි තිරයට රාග දනවන දෙයක් වැටුණා, ද්වේෂ දනවන දෙයක් වැටුණා, තිරේට රාගය ඇති වෙන්නේ නැහැ. ගිනි කන්දක් පෙන්නුවත්, ජල ගැලමක් පෙන්නුවත් තිරේ පෙගෙන්නෙත් නැහැ, රත් වෙන්නෙත් නැහැ. ඒ වගේ අපේ හිතට එන දේවලුත් ওই චිත්‍රපටිය ශාලාවේ තිරේට වැටෙන දේ වගේ. ඉතින් ඕකෙන් කතන්දර හැදුවට තිරේට ගානක් නැහැ. ඒ නිසා නිකන් චිත්‍රපටි තිරයක් දිහා වෙන්න හදන්න ඕන දෙයක් මේක රඟ දැක්වාට ශෝකාන්තයක් දුක්ඛාන්තයක් චිත්‍රපටි තිරේට නැහැ. අනිත් වගේ වුණාට පස්සේ මුළු ලෝකෙම රංගමණ්ඩලක් අපිත් මේ භූමිකාවක් රංගපානවා. නමුත් ගණන්කාරකම් මේ හයිය තියෙනකම් ආඩම්බරකම් නිලේ තියෙනකම් නම්බුකාරකම් සල්ලි තියෙනකම් මේ ඔක්කොමකම් මෙලවී යනකම්. ඒ ටිකේ නිකන් ඔය ගහගන්න බැන ගන්න යන්න එපා. නිකන් ජොලියට නිකන් සෙල්ලම් කරනවා වගේ ගහගත්තර කමක් නැහැ. දත්මිටි ගාගෙන ගහගන්න දෙයක්වත් බදාගෙන ඉඹ ගන්න දෙයක්වත් නැහැ මේකේ. පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ ධර්ම දේශනාවට පෙර පරයන්කේදී මාලද අත්දැකීම් මෙසේය. පරයන්කයට ගොස් සල්ප වේලාවකින් ඉක්මනින්ම ගත සැහැල්ලු විය. වෙනදා මෙන් හිසේ මුදුනේ සිට පහළට මුළු ශරීරයම හිරිවැටින. විනාඩි 10කට විතර පසුව මාගේ වම් කන පිටුපසේ නහරයක් දිගේ පහළට මොනවාදෝ ගලා එන වාසේ හැඟින. එය වේගයෙන් මගේ ශරීරය පුරාම දිව ගියා. මට මගේ ශරීරයේ ඇතුළ හොඳ ආලෝකයකින් පෙනින ඔබ වහන්සේ දේශනා කළ පරිදි මම පාසලේදී ඉගෙනගෙන තිබූ විද්‍යාත්මක පරීක්ෂණයක් මගේ මනසින් සිදුවිය. හදවතට නිල් පාට රතු පාට ලේ එහා මෙහා යන අයුරු දුටිමි. ඒ දෙස විනාඩි 15ක් පමණ වෙලා ඒ දෙස විනාඩි 15ක් පමණ බලා සිටි මා මගේ උදරය දුටිමි. මා ආහාරයටගත් කෑම පණුවන් කන අයුරු දුටිමි. මගේ ඇඟ මම දුටුවා. මගේ ඇටකටු දිරා යනවා දුටුවා. එවිට වසර ගණනාවක් මා උවටැන් කළ ලෙඩ ඇඳේ දුක් විඳ මිය ගිය මාගේ මව පියා සොයුරිය සිහි වුණා. මටත් මේ මටත් හිමි ඉරනම මෙයයි මට වැටහුණා. මුල් දිනවල තිබූ බය දුක හිතේ නැත. හේතුව මම නෙළුම් කොලේ උපමාව යෙදුවා. සවස ධර්මදේශනා මුල සිට අගටම මා හොඳින් සවන් දුන්නා. ධර්මාවබෝධය මට ලැබුණා. ධර්මදේශනාව අවසානයේදී මට ඇඬුණා. මම වේගයෙන් ලනුපැදුරේ ඇවිද ගියා. විනාඩි 10ක් විතර ඇඬුවා. හිත හදාගත්තා. හොඳින් භාවනා කළා. නොඑක් දේ දැක්කා. දැන් මගේ හිසේ සිට පහළට නොව කන් දෙකට පිටුපස ඇති හිස හිරිවැටි ඇත. එම හිරිය ඇස් දෙකටද එයි. භාවනාව නතර කර කාමරයට ආවත් හිරිගතිය නොයයි. පපුවේ මැද තද වෙයි. අහිංසක කැටකුරුල්ලන් තිදෙනෙක් පහර දීමට එයි. එවිට හිරිගතිය යයි. නැවත සමාධිගත වන විට හිරිගතිය එයි. රෑ නිින්ද යාමට ගොඩක් වෙලා ගියා. මට මේ එන සිතවිලි දර්ශන මනෝ විකාරයක් දැයි විටක සිතේ. ගෞරවනීය සාමින් වහන්ස ඔබ වහන්සේ දෙසූ පරිදි මට අවශ්‍ය උපන් කුසල් වර්ධනය කර ගැනීමටත් නූපන් කුසල් උපදවා ගැනීමටයි. ඒ සඳහා මට පිහිටවුව මැනවි. ඔබ වහන්සේට උතුම් නිර්වාණාවබෝධය ලැබේවා. කමඨහන් වාර්තාව ලියා ගැනීමට බය වී අසරණව සිටි මාහට ධෛර්යය ලබා දුන් පොඩි මෑණියන්ටත් පින් සිදු වේවා. අපි අපි හැම දෙනාගේම ආදී ආදී නොදැන කළපව් සේදි සේදි ගෙවේවායි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි. මේකේ තියලා තියෙන විදිහට හෘදේවත්වයේ වම් පැත්තේ රතු පාටයි දකුණු පැත්තේ නිල් පාට අර පචයක් කෙලබු එකක් නේ දැකලා ඔය කියන්නේ කවුරුත් දැකලා තියෙනවද? අර හාවේ කියන මිනිසයා මේක දැකලා කිව්වට පස්සේ දැන් අපිට පේනවා වපු ඇතුලේ හෘදේවත්ව ඇත්තටම තියෙනවද කියලාවත් සැකයක් තියෙනවා හෘදේවස්තුව. ඒක පේනවා මේ නිල් පාටයි මේ රතු පාටයි. ඊට පස්සේ මේ ඇට බත් කනවා පණුව කනවා තේරෙනවලු. තන්නේ කර පචයක් නෙමේ කවුදෝ ඇඳුවාට පස්සේ පන්ති කාමරයට ගිහිල්ලා ඒව අපි ළඟ තියෙනවා කියලා අපි හිතානේ. ඊට පස්සේ කියනවා බුදියා ගන්න ගියාම කැටකුරුළු තුන්දෙනෙක් කෙනවලු ඒක ඇත්තද බුදු දන්නේ නැතිලු. මේ ඉස්සලේ කිව්ව එක හරියට ඇත්ත වගේ. කවුරු හරි ලණුවක් දුන්නාට පස්සේ චින්තාමේ ඥාන මේ අපේ ප්‍රත්‍යක්ෂයේ ඉක්මවන හැටි. අපි හිතාගෙන ඉන්න දේ ඇත්තයි කියලා අපිට මේ උගන්වන හදන දේ මත මොන තරම් අපි තීන්දුව ගන්න දේව සේරම හීනයක් මත තියෙනවා. ඒ නිසා බුදු ඥානන්ත කියන්නේ ප්‍රත්‍යක්ෂ කළ හැකි, ප්‍රත්‍යක්ෂණය කළ හැකි දෙයක් පිළිගන්න අනිදේව සේරම චින්තාමේ ඥාන වලට වැටෙනවා. විසිකරන්න එපා. ඔය තිබිච්චාවයි. නමුත් ප්‍රත්‍යක්ෂ කරන්න පුළුවන් දේ වගේ නැහැ. ඉතින් ඒ නිසා එම දිගට ඕක කරගෙන යන්න ඕනේ. මුලදී මුලදී ඔය ඔය කඩයිම් දෙක තුන පනිනකම් හරි අමාරුයි. Taman දැන දේ ප්‍රකාශ කරනකම් ප්‍රකාශ කරන්න තියෙන මේ සබකෝලේ වගේ දේවල් දෙක තුනක් කෙරුවට පස්සේ අපිට තේරෙන පටන් අර ගන්නවා. මේ ටික හයිය හත්තේ තියෙන වෙලාවේ කරගන්න ඕනේ. කරගෙන වාඩි වෙලා වැටෙන දේ බලන්න. භාවනාව නතර කරලා කාමරයට යන්න එපා. දිගටම භාවනා කරන්න. නැත්තම් සතියෙන් ඉන්න. භාවනාව කියන එක නතර කරන්න පුළුවන් උනාට සතිය කවදාවත් නතර කරන්න බෑ. ඒ නිසා භාවනා කියන වචනේ අයින් කළා. හැම වෙලාවෙම ඉන්න ටික දවස් දෙක තුනක් නිින්ද යන්නේ නැහැ. කෑම ගන්නත් බෑ. නිකන් හරි සබකෝලයක් එනවා. නම් ටික දාලා ගියාට පස්සේ ඔක tempat උනාට පස්සේ තේරෙනවා මේක කවදා හරි කරගත යුතු අභ්‍යාසයක්. ඉතින් අභ්‍යාසය මේ වගේ සිද්ධ වීමට සමා ස්තුති වෙලා පොඩි මෑණියන්ටත් හොඳයි කියාගෙන යම් තෙරුවන් සරණයි. අතිපූජ්‍ය ගරුතර සාමින් වහන්සේගෙන් අවසර. මාහට පරයන්ක භාවනාව කරන විටදී භාවනා ශාලාව තුලදී කිරීමට සිත නොදෙයි. එලිමහනේ භාවනා කිරීමට සිද්දෙයි. එලිමහනේ භාවනාව පටන්ගත් වේලාවේ සිට සිත පාවෙන ස්වභාවයක් ගනී. එක් එක් ශබ්ද ඇසුණත් වරහන් තුල කුරුල්ලන්ගේ ශබ්ද සිත වෙනතකට නොයයි. තවත් වර එක වරහන් තුල එක් කොලයක් දෙස බලා සිටීම. එය චලනය වන දෙස බලා සිටීමට පුරුදු වී ඇත. නමුදු මේ කාලය තුල සිතට මහත් සතුටක් හා වේදනාවක් එක සමානව දැනේ. එහෙත් මා භාවනා කරන විටදී ඒ සියලු දේ අමතක වී යයි. වේදනාව සිතේ තිබෙනවාද නැද්ද යන නොතේරේ. භාවනාව අවසන් වූ පසුවත් කිසිදු වේදනාවක් දැනෙන්නේ නැත. මට මගේ සිත පාලනය කරගත හැකිය. කිසිවෙකුත් කෙරෙහි වෛර හට නොගනී. තරහව පාලනය වෙයි. හැමදෙනාටම මෛත්‍රී කිරීමට පුරුදු වී සිටී. මෙම ආරණ්‍ය සේනාසනය තවදුරටත් කසාවතින් බැබලේවා. තෙරුවන් සරණයි. ඔය හිතෙනවා වෙලාවකට හිතෙනවා මේ බුදුහාමුදුරු කියපු දෙයම හරියට පරියංග සක්මන කරන්න පුළුවන් නිසා හිත පාලනය කරන්න පුළුවන් වගේ හිතෙනවා. මේ කියන්නේ හිතම තමයි. හිතමට කියනකොට මට පාලනය කරන්න බෑ කියලා දෙකෙන් එකකවත් ඇත්තක් නැහැ. හොරා ගැම්මයි පේන ඇහිල්ලක් තියෙන නිසා මේ හිත එහෙම කියනවායි කියලා දැනගන්න එච්චරයි. ඒක මේක සහතික කරන්න යන්නත් එපා, පච කරන්න යන්නත් එපා. තාම හිතම තමයි ඔය කතා කරන්නේ. එයා කියනවා මට පුළුවන් මාව පාලනය කරන්න කියලා. එයා කියනවා මට පාලනය කරගන්න බෑයි කියලා. මොකෙන්ද ප්‍රත්‍යක්ෂණය කරන්නේ? පාලනය කරන්න පුළුවන් නම් සබාව ඇතුළේ ඉන්න භාවනා කරන්න. ඒක බෑ කියලානේ පටන් ගන්න තියෙන්නේ. නේ? මේ පාලනය කරන්න පුළුවන් ඉඳලා කරලා බලන්න. බෑ කියන එකක් කරලා බලන්න. එදාට බෑ. එදාට කියනවා ගස් කොළන් හෙල්ලි හෙල්ලි බල බල එළියේ ඉන්න නම් පුළුවන් කියලා. ඉතින් ඒ නිසා ඔය සබාව ලියලා තියෙන රචන ඇතුලේ තියෙන එකම ගලපන්න. ගලපහම වෙනවා මේ හිතට කියන්න බැරි පචයක් නැහැ. කරන්න බැරි මායාවක් නැහැ. ඒ නිසා එයා දෙන්නලු කෑව ඇති. දැන් අද්දකිය හැක්ක ගන්න. අස්පනා අපිට හුස්ම ගන්න හැටි වැටෙන්නේ කොහොමද? ඇවිදිනකොට පොළවේ පය වදින්නේ කොහොමද? ඒකේ නෑනේ මේ හිතලුවක් හිතාලුවක් නැහැ. අන්නේ ප්‍රත්‍යක්ෂයට හිත ගිය දවසේ තීරෙයි අපි මෙතෙක් කලුත් කිරියෝලා හිල්ල හිත දෙන ලනු කාපු එක තමයි. ඒ නිසා පුළුවන් නම් පාලනය කරන්න අර පළවෙනි වාක්‍යේ නොලිය වාර්තා ලියන්න බලන්න මට දැන් පුළුවන් ඇතුළෙත් භාවනා කරන්න කියලා කියන්න. ගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාවේදී හා සක්මන් භාවනාවේදීද මාගේ සිතට නොයෙක් අරමුණු ගලාගෙන එයි. මා ඒවා දෙස උපේක්ෂාවෙන් බලා සිටියත් මොහොතින් මොහොත සිත නොයෙක් අරමුණු ගන්නා බව දැනේ. මේ පිළිබඳව කලකිරීමක් හා එපාවීමේ ස්වභාවයක් පවතින්නේ ඇයිදැයි තේරුම් කර දෙන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. තෙරුවන් සරණයි. මේ අරමුණු ගන්න හිත මගේ කියාගත්තොත් අරමුණු ගන්න හිත මමේ කියාගත්තොත් මට අයිති කිව්වොත් දුක් වෙනවා. පුත්‍රයන්න්සේ සඳහන් කරනවා මේක මට වෙනවනේ ගියාට පස්සේ ඉතරහට මේ වගේ මෙච්චර නික්ලේශී අරමුණක් තියෙද්දිත් මේ කඩප්පුලිය ඇවිදින නොකෑබන දහවදුරාවේ නටන හිතට මම කියන්න තරම් ජඩ වෙන්න එපයි කිය. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මගේ නම් මේක මේ පිරිසුදු ධර්මන ඉන්න එපයි. ඒක නිසා ඒක මේ අබිනිවේෂණය කරන්න එපා. හිතට රිංග ගන්න එපා. හිත කාගේද එකක් වගේ තියාගෙන ඉන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. දැන් තමන්ගේ ළමයා කරදර ඉස්කෝලේ ගිහිල්ලා ගුටි කාලා ආවට හිත රිදුනට අල්ලපුවා ගෙදර ළමයා ගුටි කාලා ආවට අපිට ප්‍රශ්නයක් නැහැ. එයා අපි නෙවෙයි ඒ වගේ මේ කඩප්පුලි හිත මම කියා ගන්න තරම් අන්ධබිනියට බුදුදහම කියනවා අන්ධ පුතඥයයි කියලා. ශ්‍රේක බුද්ධිලට එහෙම හිත කිව්වට එයා කියනවා හරි කමන්නේ. ඔයා කියා ගන්න හැබැයි ඔයා මගේ නෙවෙයි අවජාතක දරුවෙක් කියලා. ඉතුරු කියනවා මගේම ගෑණිකි කියලා. ඉතින් මගේ ගෑනත් වෙන මිනිහෙක්ගේ පුතියන් හිතේ ඉතින් කවුද දන්නේ? ඉතින් ඔක බර්ත් වලදී මං කිව්වේ කොහොමද මේ අනුන්ගේ දරුවා කවුරු හම්බුණත් නම් තාත්තාගේ කොටුවේ අසං කරනවා. හරියට මම තාත්තා කියලා වගේ. ඒක දන්නේ තාත්තා නෙවෙයි අම්මනේ. අවජාතක දරුවන්ට අස්සම් කරන්න එපා. මොකද දැන් ඔය DNA RNA පරීක්ෂා කරලා කී හැකි ඇත්තටම ඇත්තටම මගේද කියලා. මං කියන්නේ සීරිසියක් පුළුවන්ද කියලා. ඉතින් මේ ලෝකේ අපි විඳවන්නේ අවජාතක දරුවන්ගේ උප්පැන්න දාතිගේ තාත්තයි ගුරුවරට අස්සම් කරලා වීරයා වගේ කතා කරනවා. ගෑණියෙකු කුස්ති ඉදගෙන ගෑණි hina වෙනවා අනේ මෙහෙම අමනේ කෝ දන්නවනම් කාගේ දරුවා කියලා හතර හිරාවණින් එකක් ඒක. අරු නලු නලු මගේ රත්තරම් පුතේ කික එළිය ඉඳලා නටවනලු. ගෑණි කුස්තියේ ඉඳගෙන hina වෙනවලු. ලිපට ඔබ දන්නවනම් කාගේද ඔය දරුවා අයියා. ඉතින් බුදුහාමුදුරුවෝ මේ hina වෙලා ඉන්නේ කාට යවේ? එන්නේ මෙහෙමත් අමනියෝ. මේ මගේ හිත හිතුවක් කරේ මගේ හිතට හිතිරන කියලා අර කඩප්පුලිය යන හිතක් මගේ කියාගෙන මගුල වෙලා තියෙන්නේ. නෑ කියන්නත් බෑ. මොකද කන්නේ බොන්නේ යන්නේ එන්නේ ඔක්කොම කරන්නේ හිතත් එක්කනේ. මොකද ඒතකොට සාසනික සාන්තියක් ලැබිලා නැහැ. සාසනික සාන්තියක් ලැබිලා තියෙනවනම් සාසනික සන්තුෂ්ත්‍ය ලැබිලා තියෙන හිත මගේ කියාගන්නේ කාගේද කියලා කියන්නේ යන්නේත් නැහැ. එතකොට ඒ ගන්න පොඩි වෙනසෙන් ඒ ඩිස්ටන්ස් එකෙන් සෝල සාන්තියක් හම්බ වෙනවා. මේ මිනිස්සු මගේ කියාගන්නේ මේ කඩප්පුලි නොකෑමන දහපදුරා වට්ටපඳුර හිතකට. බුද්ධාධිඋත්තමයන් වහන්සේලා ලැජ්ජාවටපත් වෙනවා කියන්නේ. ඒ නිසා මේකට උත්තරේ තමයි මේක හිතනම් එහෙම තමයි. හැබැයි මේ හිත මගේ නෙවෙයි මම නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා මම දන්න ওই මට්ටමේදී ගන්න අමාරුයි. නමුත් මූල ධර්මයේ උත්තරය ඕක තමයි. ගෞරව පෙරටුවයි අවසරයි පූජනීය ස්වාමින් වහන්ස සක්මන් භාවනාවේදී සිටිමි සිටිමි සිටිමි හිඳගෙන සිටියේය. ඊළඟට යමි දකුණු පාය ඔසවයි. යම් භාවනාවේ ඉඳගෙන හිටියා. ඈ? එහෙම තමයි ලියලා තියෙන්නේ. ඉතින් ඉතින් අපි දෙන්නම පෙරදිනේ ඒ නිසා ඔක නොකිය නිකන් අපි. අකුම බලන්තේ ඉඳි මේ ඉඳි මේ. මම හිතුවා මට ඇහිලා තියෙන වැරදිලයි කියලා. අයික පොඩි මෑණියන්ට වැරදිලයි කියලා. ඒ ලියපේකනට කියන්නේ ඒක කියවන්න කියලා අපි ගායකට යනවා. ඉතින් ඕක දිගේ ගියොත් මේ බොම්බේ ලුකින් කල්කටා තමයි. ඒ නිසා අපි ගායකට යනවා. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම මෙම පින්කෙතක් බඳු වූ ආරණ්‍ය සෙනසුනට ප්‍රථම වරට පැමිණි යෝගාවචරයෙක් මේ. නමුත් පසුගිය දින කීපයකදී භාවනාවේදී මාදුටු අත්දැකීම් ඔබ වහන්සේ වෙත දන්වා සිටි අතර ඉන්ලද උපදෙස් පරිදි කටයුතු කළෙමි. මම මගේ මගේ ආත්මය යන්න කිසිවක් නැති බවත් මේ සියල්ලේම ඇත්තේ ශුන්්‍යතාවය පමණක් බවත් මට ප්‍රත්‍යක්ෂ වුණා. ඉන්පසු දිගින් දිගටම සක්මන් භාවනාවේ යෙදෙන විට කිසිදු අරමුණක් නොමැතිව හිස් බව පමණක් නිරන්තරයෙන්ම දැනේ. කිසිදු කල යුත්තක් නැත. පාවෙන සරොංගලයක් මෙන් ඇවිද යමි. නමුත් පරයන්ක භාවනාවේදී මරණය පිළිබඳ අත්දැකීම් කිහිප විටකදීම අත්විඳෙමි. එක් අවස්ථාවකදී මගේ මුළු ශරීරයම කළු ගලක් මෙන් ගල් ගැසී සීතල විය. කිසිදු පිටත ශබ්දයක් ඇසුනේ නැත. හෘදය පමණක් ඊටමත් වේගයෙන් ගැහෙන්නට වූ අතර එය ක්‍රමක්‍රමයෙන් වේගය බාල වී සෙමින් නැති වී ශුන්්‍යතාවයට පත්විය. සුළු මොහොතකින් උඩ සුළු මොහොතකින් උඩ සිට මගේ මලමිනිය තබා ඇති ආකාරයක් එය වටා මගේ ඥාතීන් වට වී සිටින අයුරුත් දුටු වෙමි. ඉන්පසු කිසිවක් දැනුනේ නැත. මරණයක් කිසිදු වේදනාවකින් තොරව, බියකින්ද තොරව සිදුවිය. ඉන්පසු භාවනාවෙන් මිදුණු පසුවද මගේ අත්පා සහ කන් හිරිවැටි ඇති බවත්, එය උදෑසන ආහාරය ගැනීමට පසුවත් ටික වේලාවක් පැවතිනි. මේ පිළිබඳව මට පහදා දෙනමින් ඔබ වහන්සේගේ පාද නමස්කාර කර ඉල්ලා සිටිමි. අපි සසර කතරින් එගොඩ කරවීමට ඔබ වහන්සේ ගන්නා උත්සාහයට අනේක වාරයක් පින් දෙමි. ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් වේවායි පතමි. තෙරුවන් සරණයි. ඔය වගේ අත්දැකීමක් ආවට පස්සේ තමන් ඉස්සරහට සක්මන් භාව පරියංක භාවනාව සක්මන් භාවනා පරියංක භාවන දිගට කරගෙන යන්න එක බාධා බයක් චකිතයක් තියනවද නැත්නම් ගණන් ගන්න එපා. ඒක නැවත නැවත වෙන්න දෙන්න. ඇයි එහෙම වෙන්න දෙන්නේ කියලා අහන එක අර වෙච්චි දෙයට කරන කෙනහිල්ල. ඇයි කියන ප්‍රශ්නේ මා නාස්තික ප්‍රශ්නයක්. සාහන්න යන්න එපා. ඒක මේ වෙච්ච දේ පිළිගන්නේ නැති දයගෙන ඒක කරන්න තියෙන මේක නැවත වෙන්න දෙන්න ඕනේ. ඒ රචනයේ දෙපොලක නමුත් නමුත් කියලා ලියලා තියෙනවා රචනයේ ආදාහස සම්පූර්ණයෙන්ම ගරිනවා. කිසිම අදාළ නැත්නම්ක නමුත් කියලා දානවා. නමුත් කියලා දාන්නේ ඊට විරුද්ධතාවක් ප්‍රකාශ කරන්න ඕන නම් තමයි. මේක එහෙම රචනයේ එහෙම අවදාසක් නැතුව නමුත් ආයතරයක් නමුත් කියලා දානවා. එහෙම නමුත් කියලා කියන්නේ නිකන් අර්ථයක් නැති පද පූර්ණයක් නෙවෙයි. නමුත් කිව්වනම් මෙතෙක් කියාපු දෙයට විරුද්ධ දෙයක් කියවෙන්න ඕන. ඒ නිසා යුවත් අහගෙන ඉන්න කෙනා එතකොට නොමග යනවා. මූලික උත්තරේ මෙච්චරයි. මේ වගේ දේවල් වුණාට පස්සේ ආයෙ සක්මන් කරන්න බෑ, පරියන් කරන්න බෑ කියලා බයක් ඇති වෙනවනම් විතරක් අපි පිළියම් කරනවා. නැත්තම් මේ දේම වෙන්න අරින්න කීපතා. ඒ වගේ මරණයම අද්දක අද්දක යනකොට අමරණීයත්වයේ ලැබෙන්නේ මරණය හරහා. අමෘතයේ ලැබෙන්නේ මූර්තය හරහා. ඒක නිසා කොයි වෙලාවක හෝ මරණ වේදනාව දක්වම භාවනා ගිය දවසේ පහුවෙන්ද තමයි කියනවා මාර්ගඵලයක් ලැබෙන්නේ. ඒ නිසා නැවත නැවත මරණය අත්දකින්න. එතකොට ඇත්තක් ඥානයක් සත්‍යයක් අවබෝධ වෙන්න කිට්ටුයි. තෙරුවන් සරණයි ගෞරවනීය අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ඊයේ කළ ධර්මදේශනාව කළේ මට යයි හැඟිනි කාලයක් තිස්සේ අත්හරිමින් යන ගමනේදී අවට ජනයා ගැවසෙන කැලෑ ප්‍රදේශයක කඳු ගැටයක පොඩි කුටියක් සාදාගෙන භාවනානුයෝගීව සබහාදහමට එකතු වීමට උත්සාහයක යෙදෙන මෑණි කෙනෙකි. කාලයක් අත්හැර තිබූ සම්මුතියේ ලොකු වටිනාකමක් දී තිබූ දේපලක් යලි මට හිමිවන තැනටපත් වී තිබේ. වටේ අය එයට දරදමමින් සිටී. කිහිප දෙනෙක් එයින් කොටසක් බලාපොරොත්තුෙන් සිටී. තීරණයක් ගනු බැරිව සිටි මොහොතක ඔබ වහන්සේගේ ඊයේ ධර්මදේශනාවෙන් පසු තීරණයක් ගතිමි. ඒ සියල්ල අත්හැරියෙමි. දරදමන අයද අත්හැරීමට තීරණය කළෙමි. මා ඒ මායාවෙන් මුදවා ගැනීම ගැන ඔබ වහන්සේට අනේක වාරයක් පින් දෙමි. ඔබ වහන්සේට මේ ජීවිතේදීම වහවහ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. මාරි මොකක්ද කියන්න මාරුයි. ওই බාහිර දේවල් ගැන අපිට කතා කරන්න අමාරුයි. නමුත් මේ මේ වගේ සන්තෝෂයක් බණක් කාලා සතුටක් ආවට පස්සේ පරියංකේට සක්මන්ට කොහොමද ඒක බලපාන්නේ කොච්චරක් Tamanට ඉදිරිපත් වෙන අරමුණත් එක්ක වැඩි වෙලා ඉන්න පුළුවන්ද කියනවනම් ඒක කෙලින්ම සම්බන්ධයි. මේ වගේ දේවල් ගැන ප්‍රකාශ කරන්න මෙලට ගොඩක් බාහිර තොරතුරු අවශ්‍යයි. ඒ නිසා මේකට සාදු කියන්නත් බෑ, එපයි කියන්නත් බෑ. යම් වෙලාවක හිත උනන්දුනා නම් කුසල ඡන්දයක් පහළ වුණා නම් ඉන්න ඉරියව්වේ අරමුණේ විස්තර හොයන්න බලන්න. ඒක වැඩි වුණා නම් ඔන්න පැහැදිලි හොඳ ලකුණක්. මෙවුවා හුඟක් වෙලාට විනිශ්චය කරන්න බැරි දේවල්. සක්මන් භාවනාවේදී සිටිමි සිටිමි සිටිමි හිඳගෙන සිටියේය ඊළඟට යමි දකුණු පාය ඔසවයි යවමි පහත් කරමි තබමි තද කරමි පළල් කරමි යනුවෙන් වම් පාය ඔසවමි යවමි පහත් කරමි තබමි පළල් කරමි මෙය මනවින් මට සිදු කළ හැකි උනිමි සතියෙන් තොර වුණේ කලාතුරකින්. සමහර විට ලනුපැදුරෙහි ස්පර්ශයද තවත් වරක පොළොවේහි ස්පර්ශයද තරමක් දුරට දැනුනෙමි. විතර්කයන්ගෙන් තොර විය. පර්යංක භාවනාවේදී ප්‍රථම වරට වේදනාව අභිබවා සතිය යටපත් තුනිමි. පැය තුන් කාලක් පමණ ඉක්මවීමෙන් එය වෙනස් වුණා වැනිය. දෙවන වාරවලදී වරහන් තුල සමූහ භාවනාවෙන් තොර කුටියේදී පර්යංකයේදී කය ඍජුව තබා භාවනාව ආරම්භ කළෙමි. ඒ අවස්ථාවේදී නාසිකාවන්ගෙන් හුස්ම රැල්ල ඇතුළු වෙනවා පිටවනවා මැනවින් මැනවින් දැනුනේමි. විතර්කයන්ට අවස්ථාවක් නොලැබුනේමි. පූජනීය සාමින්හන්සේට දීර්ඝායු වේවා. කාම විතක්ක ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එනවනම් මෙනෙහි කිරීම තමයි මෙනෙහි කිරීම කියන්නේ විතක්කයක්. ඒකෙන් යට කරන්නේ. එතකොට අරමුණ මෙනෙහි කරන මෙනෙහි කරන මෙනෙහි කරන යනකොට ඒ අනවශ්‍ය විතක් නැත්තම් මිච්ඡා විතක්ක එන එක නතර වෙනවා. යම් වෙලාවක මිච්ඡා විතක්කත් නැත්තම් මෙනෙහි නොකරත් යන්න පුළුවන් නම් ඒක ඊට වැඩිය හොඳයි. ඒ නිසා සක්මන් කරගෙන ඉනකොට ඒ විදිහට සවිස්තරව මෙනෙහි කරනකොට විතක් අඩු වෙන එක සාමාන්‍යයෙන් මෙනෙහි කිරීම කියන උපක්‍රමයේ වාසිය එක තමයි. ළමුත් එහෙම කළා තමයි තේරෙනවා නම් දැන් සක්මනේ යනවයි කියලා පුළුවන් නම් බලන්න මෙනෙහි කිරීමකින් තොරව වැටහෙන දෙයට අවදියෙන් සක්මන් කරගෙන යන්න. ඒක පරියන්කේ සක්මනේ දෙකේම කරන්න ඕනේ. එතකොට තමයි හිතට ගොඩක් ඉදිරිපත් වෙන ධර්ම කරුණු උකහා ගන්න ස්පාසුවක් ලැබෙන්නේ. නිසා අවශ්‍යතාවක් මෙනේ කරන්න. නමුත් මෙනේ නොකර යන්න පුළුවන් නම් මෙනේ කිරීමෙන් හිතට වැඩි කරදර දෙන්නේ නැතුව ස්පාසු වෙන්න දෙන්න ඕනේ. අරමුණට හොඳට විස්තර බලා ගන්න. තව විනාඩි 5ක් තියෙනවා. දැන් අපිට තව විනාඩි 5ක් විතර තියෙනවා කාට හරි අවශ්‍ය නම් මේ සභාවේ ආරම්භ සමාප්ත කරන්න ඉස්සෙල්ලා සභාවට කියන්න යමක් හෝ ප්‍රශ්න තියෙනවා නම් වෙලා ගන්නවා නැත්නම් අපි සක්මන් භාවනාව සඳහා කාලය ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න නැති නිසා අපි මෙතන සතිವಾರය સમાપ્ત කරනවා. සමන්දෙච්ච සීල දනාටම තෙරුවන් සරණයි.